දැන් විරුද්ධ පක්ෂයේ ඉන්න සමහර අයට ඒ කියන්නේ කලින් ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරපු අයට වරදාන වරප්‍රසාද විදිහට වාහන දෙක ගානෙත් දෙන්න. දැන් එක පැත්තකින් ගහනවා කියලා කෑ ගහනවා. අනිත් පැත්තෙන් වාහන දෙකක් දෙනවා ඒ ගැන නම් සද්දයක්වත් නැහැ. එතකොට මම දැක්ක ජනාධිපතිතුමා කියනවා මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගේ විපක්ෂයේ മന്ത്രിවරුන්ගේ සහයෝගය ගන්න, ව්‍යවස්ථා සංශෝධනය කරන්න, එයාගේ සහයෝගය ගන්න තමයි යම් යම් වරප්‍රසාද ටිකක් දෙන්න වෙන්නේ කියලා. වරප්‍රසාද අරගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් සහයෝගය දෙන්න ඕනේ නෑනේ. ඉතින් මේක මේ මේ වැරදි අවශ්‍ය කරන්නේ අපිට ඕනි. Tamanට ලැබෙන වාහන දෙකයි, ඒකට ලැබෙන ඉන්ධනත් එක්ක ඒකට ඡන්දේ පාවිච්චි කරන සංස්කෘතියක් නම් ඕනේ නෑ.